හොඳයි. සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. අපි මේ සූදානම් වෙන්නේ ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන සක්මන් භාවනාව සම්බන්ධයෙන් මූලික හැඳින්වීමකට අහුම්කම් දෙන්න. පින්වත්නි සක්මන් භාවනාව කියනකොට අපි අර පුරුදු කරගත්ත ඒ පරියංක භාවනාවේ සතිය වැඩිමමයි මේ සක්මන් භාවනාවට යොදා ගන්නට තියෙන්නේ. ඒ අත්දැකීම අපිට පුළුවන් සක්මන් භාවනාවට යොදා ගන්න අපිට පුළුවන් නම් තැනක් වෙන් කරගන්නට සක්මන් පෙතක් විදිහට ටිකක් ඉඩකඩ තියෙන එහෙට මෙහෙට සක්මන් කරන්න පුළුවන් තැනක් තෝරගන්න ඒක බොහොම විවේක ස්ථානයක් වෙනවා සක්මන් භාවනාවට මේ පන්සල් භූමියේ හරි ඉඩකඩ ඒ තියෙන තැන් බලලා වර්ෂාවත් නැත්නම් ඒ තැනක් තෝරාගෙන සක්මන් භාවනාවට සූදානම් වෙන්න පුළුවන්. ඔයත්තන්ට මුලින්ම කරන්න තියෙන්නේ ඒ තෝරාගත්ත පෙතේ සක්මන් කරන්නට තෝරාගත්ත ඒ මාර්ගයේ තැන් දෙකක් ලකුණු කරගෙන ඒ තැන් දෙකේ ටිකක් මේ කය කර්මන්නේ වෙන්න එහෙට මෙහෙට ඇවිදින්න. එහෙම ටිකක් ඇවිදිනකොට ඔයත්තන්ටම තේරෙන්න පටන් ගනී මේ කයේ තියෙන ඒ උදාසීනකම් දුර වෙලා ඒ කයේ උෂ්ණත්වය ආදී ඉහළ ගිහිල්ලා ප්‍රබෝධමත් භාවයකට මේ කයපත් වෙනවා. කය ප්‍රබෝධමත් වෙනකොට සිතත් ප්‍රබෝධමත් වෙනවා. එතකොට ඔයත්න්ට කරන්න පුළුවන් හිතාමතාව මේ සක්මනේ වේගය අඩු කරලා මේ කයත් හිතත් තැම්පත් වෙන විදිහට බොහොම විවේකීව සෙමින් එහෙත මෙහෙත සක්මන් කරන්න. බොහොම විවේකීව හෙමින් එහෙත මෙහෙට සක්මන් කරනවා. එහෙම සක්මන් කරනකොට පින්වත්නි මේක බොහොම වටින කාරණාවක්. අපේ හිත අපිට කියනවා ඉක්මනින් මේ දේ කරන්නටේ කියලා. ඒක ඔයත්තන්ට දෙක ගන්නට ලැබෙයි. අපි හිමින් යනකොට හිත අපිට කියනවා මේක වහ වහා මේ ගමන යන්නටේ කියලා. එහෙම ඒ හිත කොච්චර අපිට ඒ දේ වේගයෙන් ඉක්මනින් කරන්නටේ කිව්වත් අපි ඒ දේ නොකර බොහොම සංසුන්ව මේ කයත් හිතත් තැම්පත් වෙන විදිහට අපි හිමිහිට එහෙට මෙහෙට ඇවිදිනවා. එහෙම අර හිත කියන දේ නොකර අපි බොහොම සංසුන්ව එහෙට මෙහෙට ඇවිදිනකොට හිතේ ඒ තියෙන ආතති ගතිය ටිකෙන් ටික ටිකෙන් ටික නැති වෙලා ගිහිල්ලා අර පරියංකේදී tamunගේ ශරීරයට හිත අරගත්තා වගේ මේ ඇවිදින ශරීරයට හිත එනවා. එහෙමත් නැත්නම් මේ කයේ හිත පිහිටනවා. අර හිතේ තියෙන කලබලකාරී ගතිය නැති වුණායින් පස්සේ ඒකට කරන්න තියෙන්නේ අර හිත වේගයෙන් කියනවා වේගයෙන් අපිට එහෙට මෙහෙට යන්නකේ කියලා ඒ කියන ගතියට ඉඩ නොදී ඒමත් නැත්නම් හිත ඒ දේ වේගයෙන් කරන්නට උනන්දු කෙරෙව්වත් එහෙම නොකර ඕනෑ කමින්ම සෙමින් සංසුන් ලීලාවෙන් එහෙට මෙහෙට සක්මන් කරනකොට ඒ හිතේ තියෙන ඒ චංචල ගතිය, ඒ ඇවිස්සිච්ච ගතිය නැති වෙලා හිත තැම්පත් වෙලා අර පරියංක භාවනාවේ වගේම මේ කයට සිහිය පිහිටනවා. මේ කයේ දැනුම් මෙතිව වාසය කරනවා. එහෙම මේ කයේ දැනුම් ඇති වාසය කරනකොට මේ කයයි හිතයි දෙකම සංසිඳෙන්න පටන් ගන්නවා. හොඳට බැලුවොත් ඒ වෙලාවේ අරමුණු ගොඩාක් තියෙනවා. ඇස ක්‍රියාත්මකයි, කන ක්‍රියාත්මකයි, මේ ආදී ඉන්ද්‍රියන් සියල්ලම වාගේ ක්‍රියාත්මකයි. ඒ අරමුණු වලින් ලොකු බාධාවක් ඇත්තෙත් නැහැ. මොකද මේ කයට සිහිය පිහිටවලයි තියෙන්නේ. කයේ සිහිය පිහිටලයි තියෙන්නේ. එහෙම මේ කයේ සිහිය පිහිටවාගෙන එහෙට මෙහෙට විවේකීව යනකොට ඉබේ තමයි ප්‍රകൃතියෙන්මයි මේ කයේ සෙලවෙන දෙයට හිත පැමිණෙන්නේ හිතට බොහොම ප්‍රකට වෙනවා මේ සෙලවෙන ශරීරය ප්‍රධාන වශයෙන්ම අපේ පාදයන් සක්මන් කරද්දී අපේ පාදයන් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ සෙලවෙන ඒ පාදයන්ට හිත ගියාම ඒ දෙස අර පරියංකේ වගේම හිතින් බලාගෙන ඉන්නවා. ඒ පාදයන් දිහා හිතින් බලාගෙන ඉන්නවා. එහෙම විවේකීව හිතින් මේ සෙලවෙන පාදයන් දිහා ඒ මන්දනායක රූප කොටාශයක් තව විදිහකින් කියනවා නම් සුලං භාවනාව වැඩි දියුණු කරගත් ඇත්තන්ට වචනි බොහොම ප්‍රයෝජනවත් වෙනවා ඇති. සෙල වෙන්නේ සුලං වෙන දෙයක් එහෙම නෙමෙයි. ඒ සෙල වෙන ඒ පාදයේ දිහැ බලාගෙන සක්මන් කරනවා. එහෙම සක්මන් කරනකොට තවත් දෙයක් ප්‍රකට වෙනවා. මේ කකුල් පොළවේ හැපෙන එක ඊට පස්සේ ප්‍රකට වෙන්නේ ඒ පොළවේ හැපෙන කකුල්. පාදයේ පොළවේ හැපෙනකොටම අපිට ඒ දේ දැනෙන්නට පටන් ගන්නවා. එතකොට අපිට කරන්නට තියෙන්නේ ඒ දැනීම් සහිතව සක්මන කරගෙන යන්න. පාදයේ තබනකොට අපිට ප්‍රධාන වශයෙන්ම ප්‍රකට වෙන්නේ පොළවේ හැපෙනකොට දැනෙන දැනීම අපි ඒ දේ දෙස සිතින් බලනවා. එහෙම ඒ පාදේ මාරුවෙන් මාරුවට පොළවේ හැපෙන එක දිහා බලාගෙන ඉන්නවා. මේ දේ කරන්ට අසීරුණං ඒ සඳහායි අපි වචන භාවිතා කරන්නේ. මේ දේ කරනකොට හිත වික්ෂිප්ත වෙනවනම් අපිට පුළුවන් වම් කකුල පොළවේ හැපෙනකොට වම කියලා හිතින් වචනයක් මෙනෙහි කරන්න එහෙම නැත්නම් වම් කකුල හඳුනා ගන්න. දකුණු කකුල පොළවේ හැපෙනකොට දකුණේ කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ විදිහට වම තියෙනකොට එහෙමත් නැත්නම් වම් කකුල තියෙනකොට පොළවේ හැපුණ ගමන් අපි දැනුවත් භාවය ඇති වෙනවා. අපි එතකොට වම කියලා කියනවා. ඊට පස්සේ දකුණු කකුල තියෙනකොට දකුණු කකුල පොළවේ හැපෙනවා. අපි එතකොට දකුණේ කියලා කියනවා. මේ කියන වචනෙටම විතරක් හිත පවත්වන්නේ නැතුව අර කලින් කිව්වා වගේ සිතින් මේ දෙස බලාගෙනයි කරන්නට ඕනේ. ඒ හැපෙන තැනදී සිතින් බලන්නට ඕන. ප්‍රඥාව කියන්නේ ඇසක්. ඒක එක්තරා පෙනීමක්. සිතින් බලාගෙනයි අපි මේ දේ කරන්නට ඕනේ පැටලෙනවට අපිට පුළුවන් ඒ වම දකුණ කියන වචන පාවිච්චි කරන්න. එහෙම කරගෙන යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ඔය ඇත්තන්ගේ සතිය දියුණු වෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික ටිකෙන් ටික ඔය ඇත්තන්ගේ නුවණ ඥානෙ දියුණු වෙන්න පටන් ගන්නවා. සති උපේක්ෂා දෙක දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ අර ක්‍රියාකාරකමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. ඉතින් මෙහිම අපි පුරුදු පුහුණු වෙනකොට අර කලින් කිව්වා වගේ নানা ප්‍රකාර අරමුණු ඔස්සේ හිත පිට යන්නට පුළුවන්. දැන් මේ හිත තියෙන්නේ පිට අරමුණකේ කියලා දැනගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම බැරි නම් හිත පිට අරමුණක ගිහිල්ලා පසුව හෝ tamunට මතක් වුණොත් දැන් මම මේ සක්මන් කර කරන හිටියේ කියලා කිසිදු සිත් ඇවුලක් ඇති කරගන්නේ නැතුව ආපව් බොහොම උත්සාහයි වීරේ අර පාදේ හැපෙන තැන දෙස බලාගෙන ඉන්නවා මං ආයි මතක් කරන්නම් මුලින්ම කරන්න තියෙන්නේ විවේක තැනක් තෝරගන්න ටිකක් වේගෙන් එහෙට මෙහෙට යන්න ඊට පස්සේ ඔයත්තන්ටම දැනේ හිත මේ දේ බොහොම උත්සාහයෙන් වේගයෙන් කරන්නට කියලා කියනවා. ඒ හිත කිව්වට එහෙම නොකර අපි ඕනෑ කමින්ම සංසුන් විදිහට සක්මන් කරනවා. එතකොට හිතයි කයයි දෙකම සංසුන් වෙන්න පටන් ගන්නවා. මේ කයේ සිත පිහිටන්න පටන් ගන්නවා. එහෙම කයේ සිත පිහිටියාට පස්සේ සෙලවෙන ඒ දේ එහෙමත් නැත්නම් එතන චලනය වෙන මේ පාද අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඒ දෙසත් අපි සිතින් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපිට ඒ පොළවේ පාදයන්ගේ සැපීම් ප්‍රකට වෙනවා. ඒ ප්‍රේදී ප්‍රකට වුණාම ඒ දේ දිහා අපි සිතින් බොහොම උපේක්ෂාවෙන් අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නවා. ඒ දේ කරන්න අසීරු නම් වම් කකුල තියෙනකොට එහෙමත් නැත්නම් වම් කකුල පොළවේ හැපෙනකොට වම කියන වචනේ පාවිච්චි කරනවා. දකුණු කකුල තියෙනකොට දකුණේ කියන වචනේ පාවිච්චි කරනවා. මේ ටික තමයි සක්මන් භාවනාවේ මූලික උපදේශ හැටියට ඔයත්තන්ට දෙන්න තියෙන්නේ. අර කලින් වගේ මම ආරාධනා කරනවා මේ කීපු කරුණු සම්බන්ධයෙන් සක්මන් භාවනාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් මේ දුන්න උපදේශ සම්බන්ධයෙන් මතු වුණා නම් නොතේරෙන තැනක් තියෙනවනම් මේ දැන් වුණත් කමන්නේ අහන්න අපිට පුළුවන් ඒක निराකරණය කරලා දෙන්න. එතකොට ගැටලුවක් නැතුව ඒ අභ්‍යාසය කරගෙන යන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි ධර්ම දේශනාවෙන් හම්බ වෙනකන් සමුගමු සීල් දිනාටම තෙරුවන් සරණයි